ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි අපි නිවාසිකී උපාසක මහතු සම්බන්ධ කරගෙන ලදල දවස්තාවේ මේ බ්‍රහස්පතින්ද දවසේ පාවිච්චි කරනවා අසන ධර්ම දේශනාවක් සඳහා ඉතින් අපිට අදත් බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීර්ම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා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 ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති ශ්‍රද්ධා කෞර්ණීය සංග්‍රහණ ප්‍රදාන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගත නිවිෂමකට සම්මතිකට අනුව අපි මේ ධර්ම දේශනාවලිය සඳහා කග්ග විසාන සූත්‍රය කියලා සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. ඒ සූත්‍රය තන්නිකරම ගාතාවන්ගෙන් සංකෝහිත සූත්‍රයක් ගාථා 40ක් විතර තියෙනවා. ඒකේ අද අපි මේ දවසේ මාතෘකාව වශයෙන් නැත්නම් මේ කග්ගවිශාන සූත්‍රයේ අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ ඒකේ 16 වෙනි අංකයට සඳහන් කරලා තියෙන ගාථාව. එහෙම නැත්නම් කග්ගවිශාන සූත්‍ර දේශනා මාලාවේ 16 වෙනි දේශනාව කියලා අපිට නම් කරන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රේ පුරාවටම යන්නේ එකම තේමාවයි. හැබැයි නිදාන කතා 40ක් තියෙනවා. 40කට ආසන ගාණක් තියෙන එක හරියට නිකන් ධම්මපදයේ පොත වගේ ධම්මපදයේ එක එක මාතෘකාවලට වර්ග වශයෙන් වෙන් කරලා තියෙනවා. ඒ හැම මාතෘකාවක්ම මේ විදිහට ඉදිරිපත් වෙන්න නිදානේ වෙච්ච පසු වෙච්ච කතාව එකිනෙකට වෙනස්. ඒකේ ධම්මපදයේ පොත කියනකොට උගතුන් ඒක ගැන සඳහන් කරන්නේ විශේෂයෙන්ම කර්මේ සහ කර්මඵලය නැත්නම් කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන මාතෘකාව ඉලිදක්වන්න ත්‍රිපිටකයේ තියෙන ගාථා ටික සංග්‍රහ කරලා හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ සුත්ත නිපාතයේ තියෙන මේ khaggavichana සූත්‍රයේ හැම වෙලාවෙම කතා කරන එක මාතෘකාව හැම ගාථාවෙම අවසාන පදයක් බොහෝ විට ඒකමයි මේ ගාථාවෙත් ඒකමයි ඒකෝ චරේ කග්ග විසාන කප්ප. කඟ වේන අඟක් බඳුව තනිව හැසිරෙන්නේ කියලා. ඒකයි කතාවේ කියන දේ. ඉතින් මේකට අපි ශාසනයේ සඳහන් කරන හුදේකලා බව කියනවා. ඒකචාරී ජීවිතය කියලා කියනවා. ඒකෝචරේ. එහෙම නැත්නම් විවේක ජීවිතය කියලා කියනවා. නැත්නම් විස්්‍රාම ජීවිතය කියලා කියනවා. ඒ නිසා අපි මේ ඒකචාරී ජීවිතය කඟ වේන අඟක් බඳු ජීවිතය විවේක ජීවිතය ශිෂ්ටාචාරයට විරුද්ධ යෑමක් වගේ කියලා තමයි ශිෂ්ටයි කියලා හිතන මිනිස්සු ජීවත් හිතන්නේ. මේගොල්ලෝ හිතන්නේ මේ සමූහයක් එක්ක මේ පාටි දාගෙන, කෑකොස්සම් ගහගෙන, වීදි හදාගෙන, නගර හදාගෙන, ජනමාධ්‍ය හදාගෙන, සංජීවන හදාගෙන ඇලි ගලි වාසිය තමයි අපි මේ සැලසුම් කරපු ජීවිතයකට වැටලා තියෙන්නේ. ඉතින් ඒක අපි විතරක් නෙවෙයි අපේ දරුවන්ටත් ඒ අදහසම දීලා තියෙන්නේ. අපේ සනුවරෙත් අපි සමාජශීලී වැඩි නම් බොහොම නම්බුකාරයි කියලා කියන්නේ. ඉතින් ඒක බුද්ධ මතයට එහෙම නැත්නම් සර්වඥාන්සේ පෙන්වන ලදන ගැඹුරු මතයත් එක්ක විරුද්ධ වෙන බව බෞද්ධය දන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ආගම හැම වෙලාවෙම ලක්ෂ්‍ය සමාප පූජාව කරනවා ලක්ෂේ නිලුමල් පූජාව කරනවා දහස් දහස් මිනිස්සු එකතු කරනවා අච්චර සෙනඟක් මගේ එකට ආවයි කියලා කෑකොස්සන් ගහනකොට මේකට කෙන හෙනවනේ මේ ඒකචාරී ජීවිතේ බුදුහාමුදුරු ගාථා 140ක් එක සූත්‍රයක දේශනා කරලා තියෙන නිසා ඒ නිසා අපි අටුවාචාර්ය වහන්සේලා කියලා තිනවා මේ ගාථාවල් පසේ බුදුරජාණන් වහන්සේලාගේ බෝධිසත්ව ගාථා මිස මේ අපි වාගේ සාමාන්‍ය බෞද්ධයන් ගාථා නෙවෙයි කියලා තමයි මේකට පණ බෝල තියෙන්නේ. ඒ නිසා මේ ගාථා 40 වෙලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. මේ සුත්‍රිපාතේ නම් එහෙම නිදර්ශනයක් අර්ථකථනයක් පෙන්නලා නැහැ. නමුත් අටුවාව පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා නිදාසර කරුණු නිදාසර කරුණු තමයි පසුබිම මේ ගාතාව අසවල් පසේ පුත්‍රජාන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් කියලා. මෙන්න මේ නිසා අපි දේශනා පුරාවටම ලොකු අපහසුකටපත් වෙයි. කාරණා තේරුම් ගන්න හදනකොටම මම එතකල් කරලා තියෙන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ බාහිර සමාජයේ තියෙන මේ ගැටුම, බාහිර සමාජයේ තියෙන මේ පුරස්පරස් ගතිය හරියට සතපහේ කාසියක් ගිලින්න හදනකොට වගේ ටිකක් උගුරේ පටලවෙන ගතියක් තියෙනවා. ඒ නිසා මෙවැනි සූත්‍ර කදාකවත් ධර්ම දේශනාවකට මාතෘකා කරන්නේ සාමාන්‍ය සමාජය. ඒ වගේම තමයි අපි වගේ සුළු පිටසක් එක වහලයකට එකතු වෙලා සාකච්ඡා කරන මේ සූත්‍ර පොදු ජනතාවට දෙන්නත් එපා. දුන්නාම ඒක ටිකක් අජීර්ණයට හිටිනවා. ඉතින් ඒක නිසා මේක තේරෙන්නේ නැත්නම් පැත්තක දැම්මට ප්‍රශ්නයක් නෑ. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේක ඔක්කොටම තේරෙන්නේ නෑ. පොදුවේ කියන්න පුළුවන් බණක් කියලා හිතන්නත් එපා. ඒ නිසා මතක තියාගන්න මේක බුදුජානන් වහන්සේ දේශනා කරන පුද්ගලයකට මිස සමූහයකට සමාජයකට නෙවෙයි. සමූහ සමාජ හදන්න බෑ. මේ ඒකෝචර එකක්ක විශාන කප්පෝ කියන පාඩේ ඉදිරියට යන්න කෙනාට. යාට තේරෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24ම අපි මේ සමූහ සමාජයටයි කඹරන්නේ, පහඳින්නේ, අනුන්ගේ ඒ ජනප්‍රියතාවය ලබා ගන්නයි මේ රංගපාන්නේ. මේ රංගපාන හැම වෙලාවකම අපිට අං දෙකක් වෙනවා. හරකෙක් වෙනවා. එහෙම නැත්නම් එළුවෙක් වෙනවා. නැත්නම් අං තියෙන සතෙක් වෙනවා. අපි යම් වෙලාවක තනිව හැසිරෙනවද මාතංගණං හස්ති රාජා වගේ කඟ වේනකු වගේ එකලාව හැසිරෙන මිනිස්සයාට තියෙන බලය ඔය කාටවත් නැහැ. කඟ වේනගේ අඟට ඕන වුණොත් බඩගින්නක් ආවොත් ඉස්සරහට ගහක් හම්බුනොත් ගහ පලාගෙන යන්න කියලා පොතේ කියලා තියෙනවා. ඒ වුණාට මිනිස්සු හිතන්නේ දෙක හොඳයි එකට වැඩිය කියලා. ඉතින් මේ ජීවිතයක් තමයි අධ්‍යාපනයෙන් අපි වණ කරලා තියෙන්නේ. එහෙම ජීවිතයක් දෙන්න තමයි අපේ ඡන්දදායක අපේක්ෂක ඡන්දෙ ඉල්ලන්නේ. එහෙම ජීවිතයක් දෙන්න තමයි අපේ ආර්ථික විශේෂඥයෝ සමීකරණ හදන්නේ. එහෙම එකක් දෙන්න තමයි ඔය සමාජ විද්‍යාඥයෝ අපිට මේ සුසිරි ලස්සන අනාගතයක් මහලා පෙන්වන්න හදන්නේ. හැබැයි හොඳට තේරෙනවා ඒගොල්ලෝ මේ බණ ඇහිලා නැහැ කියන්නේ. ඒ කොච්චර ඒගොල්ලෝ දක්ෂ වුණාද කියනවා නම් බුදුහාමුදුරු කියලා මේ කියන බණ එලි දක්වන්නත් බැරි පරිසලයකට හදලා තියෙනවා. ඒ නිසා අපිට මේක ඇහෙන වෙලාවට වුණත් මේක ටිකක් මුහුරට නැතික ඉහළට පීනන ගතියක් තියෙනවා. ඒක මේ එහෙම දුස් අඩුපාඩු නොතේරෙන ගතිය තිබුණාට අපි හැම කෙනෙක්ගේම හතපතුලේ මේකට ආදරයක් තියෙනවා. අපි එක එක්කෙනෙක් මේ වගේ භ්‍රමචර්ය ජීවිතයකට හෝ එවැනි ජීවිතයක් අනුග්‍රහ කරන ආගේ ආගේ කරන තැනට ඇවිල්ලා තියෙන්නේ අපේ ලේවල අපේ ඥානවල මේ විවේකයේ අපි අඳා ඉන්නවා අඳා හෝ ගන්නවා ඒ වගේ මේ හුදකලා බව සියලු සම්පත්තිය ලබලා දෙන මහා ජපමන්ත්‍රයක් වශයෙන් බව අපි දන්නවා ඒකයි මේ ආශියා කරේ ඉපදිලා තියෙන්නේ ඒකයි මේ මිනිස්සු වෙලා තියෙන්නේ ඒකයි මේ සංසාරේ අපි කැම්මක් ගන්න හදන්නේ නමුත් ඒක තිත්ත බෙහෙතක් වෙනවා. ඒක බොණ්ඩ බැරි තිත්ත බෙහෙතක් වෙන නිසා අපි ලීසිරත් පහසුරත් වෙනදට බෙහෙත් බොනවා. නමුත් ලෙඩේ සනීප වෙන්නේ ඒ නිසා අපි උත්සාහ කරන දන්නේ මේ පැයක් විතර විවේකීව වාඩි වෙලා ශීල ප්‍රශ්න වර්තක දාලා මේ බුදුහාමුදුරු කියන හදන දේෙන් අංශු මාත්‍රයක් හරි අපේ ඉලේ වල දැනටමත් තියනවාද අපි අතිමුත් අගය වීමක් වෙනවද අන්නේ ඒ ටික වෙන් කරගෙන දැන දැනගෙන ඒක දිගුණ තෙගුණ කරගන්න අපේ ජීවන රටාව අපි සකස් කරගන්න ඇත්තටම හැබැයි උත්සාහයක් අපිට ගන්න පුළුවන් ඒ තරම් කොන්දක් අපට තියනවාද පුළුවන්කමක් තියනවාද කියන එකයි මේ බණින් ලැබෙන අභියෝගය. ඉතින් කොච්චර දුරට සාර්ථක වෙන්නේ කියලා කියන්න මට බෑ. ඒ නිසා මට කිය တဲ့ එක මේ වල දේශනා 15ක් කරලා තියෙනවා. අද අපි 16 වෙනි දේශනාවටයි මුල පුරන්නේ. කාමානි චිත්‍රා මధుරා මනෝරමා මේ 10 පළවෙනි පදේ කියලා කියන්නේ ලෝකේ කාමය ඊටාම විචිත්‍රයි හරිම මధుරයි හරිම මනෝරමයි. චිත් පැහැර ගන්න අසුළුයි මේ කාම. ඉතින් ඒක කාමයේ වැරද්දක්වත් බුදුහාමර වැරද්දක්වත් අපේ වැරද්දක් නෙමෙයි ඒක සත්‍ය ධර්මයක්. ඒ නිසා යම් තැනක කාමයේ තියෙනවා නම් ඒකයි චිත්‍රා මధుරා මනෝරම. ඒ නිසා අපි රස හොයාගෙන සැප හොයාගෙන මේ උදේ ඉඳලා හැන්ද යනකම් අපිට ගහගෙන නටන්නේ මේ කාමයේ පිටිපස්සේ කියන එක කාටවත් කරන නින්දාවක් නෙවෙයි. හැබැයි නින්දිතයි. නින්දාවක් කරන අදහසෙන් නොකියවට කාමයේ පිටිපස්සේ අනේක නින්දිතයි. මොකද කාමයේ පිටිපස්සේ අනේක අතිබන්නකොට මනුෂ්‍යයි තිරසනාගේ විනසක් ඇත්තේම නැහැ. මනුෂ්‍යයි තිරසනයි දෙන්නම එකම ස්වරූපයෙන් ඒකට හිත කරන්නේ ඒ නිසා මනුෂ්‍යයකට යන හැම වෙලාවෙම තිරසන. ඒක පිළිබඳව ආය කාටවත් චෝදනා ස්වරූපයෙන් කෙනෙක් වෙන් කරලා මුලට තද කරලා කියන දෙයක් ඇත්තේ නැහැ. කාමයේ සඳහා ඇදෙන හැම චිත්තක්ෂණයකම අන් දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ අන් දෙක තියෙන සතුටුත් එක්ක අපි රණ්ඩු කරාට අපි එතන ඉඳලානේ මේ පරිණාම වේලා මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කාමයේ හොයනකොට තිරසංගති තීරම මොලේ ඔය ඇතුලේ තියෙන අමිග්දලා කියලා පුංචි මොලේ ඇතුලේම මදේ කොටසක් ඒක වැඩ කරන්නේ තනි කර ආවේගවලට අපි කාමයට ආවේග වෙච්ච ගමන් මොළේ පිටකට වැඩ නතර වෙලා කෙලින්ම මැද කැලලට යනවා. මැද කැලලෙන් වැඩ කරන්නේ කෙලින්ම ආවේගයට විතරයි. ඊට පස්සේ ඌ යකා. ඊට පස්සේ ඌ තිරසනා. ඉතින් කාමයේ කියන්නේම තිරසන වැඩක්. ඉතින් ඒක නැතුව කිසිසේත්ම හිත උනන්දු වෙන්නේ නැහැ. මුළු අපි මේ මුළු ජීවිතය සඳහා ප්‍රබෝධයක් ඇති කරගන්නේ උනන්දුවක් ඇති කරගන්නේ ජවයක් ඇති කරගන්නේ ගැම්මක් ඇති කරගන්නේ සුද්ධිම්ම කාමය. මේ නිසා අපි নানা ක්‍රම වලින් මේක උද්දීපනය කර කර කාමයේ උද්දීපනය කරගෙන තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ රූපදේ නටවන්නේ. මේක නැති වුණානේ මේක මල කරා මැරිච්ච දර කඩක් වාගේ පොළේ වැදගෙන යනවා කම්මැලි හිතෙනවා නිදිමතයි එපා වෙනවා ඇඟ රිදෙනවා নানা ප්‍රකාර ලෙඩ. නිසා භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ වාට්ටු. භාවනා කරන්න ආපු ගමන් සේරටම පුදුමාකාර මේ කායික මානසික ලෙඩ කම්මැලිකම් නීරසකම් එනවා. හැබැයි ඉතින් බුදුහාමුදුරුව වැඩ. ධර්මේ වැඩ. ඉතින් අපි කරන්නේ බුදුහාමුදුරුව ධර්මේ පැත්තක තියලා අර කාමයේ පොඩ්ඩක් දීලා නැත්නම් බේත් පොඩ්ඩක් දීලා ආයතර කුරුදු මුර්ග හැංගි මගෝ කියන වචනේ බුදුහාමුදුරුව පාවිච්චි කරනවා. සතිය නැති චිත්තක්ෂණ කියනවා මගෝ කියලා කියන්නේ මෘගයි කියන එක. ඒ මෘග ජීවිතය අපිට උසුත කරන්න දෙයක් නෑ. ඒක මොළේ කොහොමඩක්වත් තියෙන එක. නමුත් මනුස්සයර තියෙනවා ඒක මතින් ඇතිවෙච්ච පිට කට්ටේ ඒක තමයි පරිණාමයේ ඉස්සරහටම දිනු වෙච්ච කොටස බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන අන්නේ ඒ කොටසට ඒ කොටසේ තියෙනවා මේ කාම දාශකත්වය මේ කාමයට පහඳින ගතිය මේ කාමයට කඹරන ගතියට කණ්ණාඩියල්ලලා පෙන්නනවා මොකද්ද උඹගේ තිරසනාගේ ඇති වෙනස මොකද්ද උඹයි මිත්‍යා දෘෂ්ටිකයේ ඇති වෙනස මොකද්ද උඹයි අශිෂ්ට ම්ලේච්ඡාගේ වෙනස කියලා කාමයට කිසි වෙනසක් අපි ඔක්කොම ඒක යන්ත්‍රයේ උල්කය උල්ගහේ කටු උල් කරන්න ඕනේ නැතුව වගේ යන්ත්‍රය ඇදලා තියෙන එකට. ඒක පිළිබඳව මම හිතන්නේ මට වැඩි තත්ත්වයක් කියවන එදිනදා ජීවිතය ගත කරන මියතු දාන. ඒ නිසා දේශනා කියන කාමානි චිත්‍රා මధుරහ මනෝරම විරූප රූපේ මතෙච්ච චිත්තා. රූපේ විරූප වෙනකොට හිතපත් වෙනවා හිත හේමාලු. එකම දෙයක් දිහා බලාගෙනකොට එහෙම නැත්නම් මධ්‍යස්ථ දෙයක් බලාගෙනකොට හිත මත් වෙලා යනවා. වමනෙට එන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. කම්මැලි වෙනවා, ඒකාකාරී වෙනවා, නිදිමත වෙනවා, නීරස වෙනවා. මේක එක්කෙනෙක්වත් ඉක්මවන්න පුළුවන් ධර්ම නෙවෙයි හැම කෙනෙක් ළඟම තියෙන එකක් මේක බුදුහාමුදුරන්ට සත්‍යයි, දේවදත්තට සත්‍යයි. මේක තිරසනාට සත්‍යයි, මනුෂ්‍යයට සත්‍යයි, ශිෂ්ට මනුෂ්‍යයට සත්‍යයි, අශිෂ්ට මනුෂ්‍යයට සත්‍යයි. නම සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ නැහැ. මොකද අපි ඒකට පහඳින්නේ ඒකට දායකම් කරන නිසා ඒක කතා කිරීම වැඩි හොඳයි ලක්ෂේ මල් පූජාවක් කරන්න. සාදු සාදු කියලා බෙජි හොල්ලෝල බෙර ගහ ගහ චෛත්‍යයක් වටේ ඇවිදින එක උගෝ දෙනෙක් කැමති. මොකද මේක ටිකක් අර පීරි ගෑන ගතියක් තියෙනවනේ, කෙනහෙන ගතියක් තියෙනවනේ. ඒකයි මෙවැනි සූත්‍ර ධර්ම කොටස් බොහෝ විට දේශනාවකට මාතෘකා කරලා දෙන්නේ. මොකද එතකොට ওই සාදු කියන සද්දේ ඉන්නේ ඔක්කොල හොල්මන් වෙලා ඩිම් වෙලා ඔළුව ඔටුව වැල්ලේ ගහගත්තා වගේ බණ කියන කිසි කෙනෙක් අහන්නේ නැහැ සතුටින්. ඒ සාදුනාදත් නැහැ, බෝධි පුදු මේ ධර්ම පූජාත් නැහැ මොකුත් නැතුව යනවා. මොකද අර චිත්ත බේතක්, පැංගිරි බේතක් මොනකොට වගේ. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට සර්වඥයන් සඳහන් කරන්නේ කාමාදී චිත්තා මధుරා මනෝරමා විරූප රූපේන මතෙත් චිත්තෝ. කාමය මధుරයි මනෝරමයි විචිත්‍රයි. විරූප රූපයක් දැකපු ගමන් එහෙම නැත්නම් අසුභයක් දැකපු ගමන් නැත්නම් ආනාපානෙ වගේ මධ්‍යස්තරණක් දැකපු ගමන් සක්මන් කරන අරමුණක් දැකපු ගමන් හිත ටිකක් මත් වෙලා හේ බාලා මේ මොකද වෙනවා ඉතින් මේකට තමයි නිවන කියන්නේ. මේක දැක්කම නිවන් දකින්න පුළුවන්. මේක අත්දකින්නවනම් මේ මధుර මනෝරම දෙයක් දකින්න පිළ hina වෙලා කතා වැඩ කරන අත ආකාරයත් ඒකාකාරීව එක දෙයක් බලාගෙනකොට කම්මැලිකමක් එන්න බව කවුරු හරි දැක්කම මේ මනුෂ්‍ය නිවන් දකින්න සුදුසුසක්. ඒක මේ මේ පැත්තකට දාන දෙයක්වත් තමයි දුර්ලභමක්වත් සීලේ නැතිවමක්වත් සතිය නැතිවමක්වත් නෙවෙයි. මේක අපි සාකච්ඡා නොකරන නිසායි මායя අපට කොනහන්නේ. කෙලස් අපිට උලීලි පාන්නේ. ඒ නිසා භාවනා කරන්න ගියාම එන කම්මැලිකම දකින්න. නීරසකම දකින්න. ගෙදර යන්නේ කවද්ද කියලා බලා ඉන්න හැටි දකින්න. ඒ වගේම මේ හරිය පරියන්ගෙන් නැගිටලා ගිහිල්ලා ඊගාව අරමුණට ඉරියව් වෙනස් කරන්න හිත කොච්චර දඟලනවද කියන එක දකිනවනම් ඒක මේ සර්ව විශ්ව සාධාරණ ධර්මයි. අන්න ඒක දැක ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට කිසි පැකිලීමකින් තොරව ඒ කමඨාන් වාතාවරණයට ඉදිරිපත් කරන්න. මම මේ භාවනා කරනකොට මට කියන තරම් දෙයක් ඇත්තේ හරි කම්මැලි, හරි නීරසයි. මේ නැගිටලා යන්නේ කොයි වෙලාවද කියලා බලන්න. ඒ මොකද හේතුව ඒකාකාරී දෙයක් දැකීම විරූප රූපේන මතෙච්ච චිත්තෝ. චිත්තක්. ඒකම රූපේ දකින්නකොට විරූපෙච්ච රූපේ දකින්නකොට අසුභ රූපේ දකින්නකොට ආමංගල්‍ය දකින්නකොට හිත හේබා. මේක අපි හිතනවා මේ මගේ දෝෂයක් කියලා නෑ. මේක මනුස්ස හිතේ ඇති. ආදීනවන් කාම ආදීනවන් කාම ගුණේසු දිස්වා මේ කාම ගුණයන්ගේ මේ ආදීනවේ දැකගෙන මිනිකපු උක්දණ්ඩක් වගේ වේලවල දාන වෙලාවක කාමයේ දක්වාම් පිපිලා hina වෙලා විකසිත වෙලා එනවා මෙන්න මේ කාමයා අපත න්‍යාය පත්‍රයක් හදලා කාම න්‍යාය පත්‍රයට අපි වැඩි කරනවා මිස මේක අරිඹුවක්වත් දශමයක්වත් වෙනස් කරන්න පුළුවන් කමක් මිනිසෙකුට නෑ අන්නේ වෙනි දාස බවක් දැකගෙන ආහන්ටවට්ටු කරන්න නැති බව දැනගෙන ඒක කාමයාගේ ආදීනවයක් දඬුවමක් නපුරු ගතියක් බව තේරුම් අරගෙන ඒකෝචරී එකක් විසාන කප්පෝ මේකට කියන ආචාර ධර්මානුව හැසිරීම අනුව කරන්න තියෙන උත්තරේ සර්වචන් කියන තනිව හැසිරෙන්නේ මේ සෙනගක් එක්ක ඉන්නෙම මේ මම ගැන මම බලන එක මට ඒ තරම්ම නපුරු නොහුරු අකමැති නිසායි. ඒ නිසා අපි සෙනගක් එක්ක ඉන්නකොට ආරයාගේ මෙයාගේ දේවල් කතා කර කර අර වගේ දේවල්ගේ දේවල් කරගෙන ඉන්නවා මිසක තමයි තමන් අමතක කරගන්න පුළුවන්. ඒකටයි මේ මුළු ලෝකේ ලස්සන දෙයක් හදාන ලස්සන ටෙලිවිෂන් තියාගෙන රේඩියෝ තියාගෙන නවකතා තියාගෙන යාළුවෝ මිත්‍රොත් එක්ක කතා කරන ජනසන්නිවේදනය හදාගෙන හැම වෙලාවෙම ඒ අනුන්ගේ දේවල් කතා කර කර සම්පප්පලාප කිය කිය ඉන්නවා. ඒකට හේතුව මේ හිත මම දැන් මෙතන මේ මයිත් එක්ක ඉඳ සින අකමැති. ඒක කියන පළවෙනිම යුද්ධ ප්‍රකාශය තමයි තමන්ගේ පෞරුෂත්වයක් තියෙනවනම් මට කොච්චර වෙලා තනිව ගත කරන්න පුළුවන්ද? ඒකචාරී ජීවිතයක් ගත කරන්න පුළුවන්ද කියනකොට අපේ හිත කොච්චර මේ නව නිර්මාණ ගෙනෙමින් නිෂ්පාදන කරමින් සබී බැඳිලා ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගත කරනවාද කියලා බැලුවොත් එහෙම ඇත්තට මේක අපි දැනගෙන කරන දෙයක්ුත් නෙවෙයි. ඒකේ ස්වභාවය. නමුත් සර්වචනාංශ මේක දන්න නිසා උන්වහන්සේ ගාථා ස්වරූප මේක දේශනා කළා කියනවා. මේක සිද්ධ වෙනවා. වළක්වන්න බෑ. නමුත් සිද්ධ වෙනකොට මේක ආඩම්බරයට ගන්න එපා. මේක තමගේ තියෙන තුච්ඡකමකට ගන්න, නිහීනකමකට ගන්න, බැරිකමකට ගන්න මට නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න බෑ නම් බුලත් එක කපාපයි. නිකන් ඉන්න බෑ නම් චුචුින්ග පෙත්තක් කතා කරනවා. නැත්නම් නිකන් ඉන්න බෑ නම් කවුරුද කතා කරන්නේ. එහෙම නැත්නම් පරණ දෙයක් මතක් කරගෙන ඉන්න ඕනේ. මොකද නිකන් ඉන්නවා කියන එක මහා පාළුවරක් විදිහට අපිට අඳුරලා තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ආවත් ඒ ගණ්‍යා කෙරේ කුලියා කෙරේ බැඳී ගත කරන එක අපිට ඉබේම සිද්ධ වෙනවා. මොනවා හරි ක්‍රමයකින් අපි ඒක සකස් කරගන්නවා. ඉතින් ඒක ඉතිලගේ දෝෂයක් විදිහට ගත්තොත් කාටවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේක තේරුම් අරගන්න පුළුවන්. මේක තේරුම් ගන්න නෙවෙලා මේක මේ ස්වභාවයෙන් අපිට එන එකක් නෙවෙයි ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ප්‍රතිපදාවෙන්ම දවසේ තනියම තමන් ගත කරන පැය ගාන කොච්චරද? සෙනගත් එක හිටියත් නැති වුණත් කියලා මේ පින්ව ගත කිරීමට ඒක කියනවා ඒකාසනං ඒක සෙයියන් කියලා. එක එක ආසනේ වාඩි වෙනවා ඒක පැතුලේ පුතිනවා. දෙවන්නේක් නැහැ. ඒක ඒකෝ චරං අනන්දිතං. තනියව ගත කරන කිසිම පැකිලීමක් නැහැ. කිසිම හිතේ හේබෑමක් නැහැ. බොහොම ප්‍රහන්නව. බොහොම පිපිච්ච ගතියෙන් තනුවකට. හරියට මේ වේදිකාවක නළුවෙක් රඟපානකොට වගේ ප්‍රසන්න රඟපාන වෙලාවක වගේ තමයි තනිව ගත කරනකොට Taman එක උපරිම මිත්‍රත්වයකටපත් වෙනවා. මම Tamanගේ හොඳම මිත්‍රයා බවට Tamanපත් කරගන්න පුළුවන්කම කියනවා. ඒක චරං අතන්දිතා. ඒකෝ චරං අතන්දිතා. තනිව ගත කරනකොට තේරෙනවා පෙරකල බිනකට මට මාත් එක්ක ඉන්නවා. මට මගේ හොඳම කල්යාණ මිත්‍ය හම්බෙලා තියෙනවා. ඒ තමයි මම. එයත් එක්ක ගත කරන විතරයි මට මිනිහාගේ අලගිය මුලකේ දැනගන්න පුළුවන්. අපි කරන්නේ වෙනුවට අරයාගේ මෙයාගේ අලගිය මුලකේ බලනවා. බලලා තමන් තමන් අමතක කරගන්න නිසා අපිට කීතාගේ මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂයට වෛර කරන එක විතරයි. ඒ චිත්තක්ෂයට වෛර කිරීමේ රෝග ලක්ෂණ තමයි මේ නිර්මාණශීලීත්වය. ඒකෙත් තියෙන රෝග ලක්ෂණය තමයි මේ අභිවෘද්ධිය කැමැතිකම. ඒකට තියෙන රෝග ලක්ෂණය තමයි මේ ජනප්‍රියතාවයට කැමැතිකම. ලාභයට, සත්කාරයට, සම්මානයට, සීලෝකයට කැමැතිකම මේ වර්තමාන මොහොතේ කරන ද්වේෂය. ඒ නිසා අපි කරන හැම පරිේශනයක්ම අනාර්ය පරිේශන. මොකද හැම පරිේශනයකම කරන්නේ වර්තමාන මොහොත පන්නන්න ඉතාම සූක්ෂමව ඉරැඳලා දෙනවා. කවදා හෝ යම්කිසි කෙනෙක් මේ මන මරිකම අමනකම තකතිරකම මෝඩකම අවිද්‍යාව අන්ධකාරයේ තේරුම් අරගෙන මිච්ඡර මාන පාශයක් වෙච්ච ලෝකයේ මාත් එක්ක මම මම දැන් මෙතන කෙන චිත්තක්ෂණයක් අගේ කරන්න දන්නවනම් අඩු ගන්න මූල ධර්ම මට්ටමේ අසු විරෝ ඥාන මට්ටමේ ඒක තමයි නිවනට වැඩි වටිනා දේ. මිච්ඡර සංකර මිච්ඡර විෂම ලෝකයේ අඩු ගානේ ඒක ඒක සියයන් ඒකාසනං ඒක චරං කියන විදිහට. තනි ආසනේ වාඩිලා තනිය දේ බුද්ධියගෙන තනිව හැසිරීම මං කර පෙර කළ ශ්‍රේෂ්ඨ කුසලයක ආසනේ ආස්වාද වාරයක් මේ කියලා හිත හිතනවා නම් කාට හරි මං කිව්වේ ඒකයි මේක අපේ කාගේ පිළිවෙල තියෙනවා. මේක අපේ කාගේ ඥානවල තියෙනවා. මොකද අපි මෙතෙන් එන්න දෙන්නේ කරටක් දාගෙන අවිල නැහැ. එක එක නැවිලා තියෙනවා. කිසිම කෙනෙක් අපිට වරෙන් මචං කියපු ගමනක් නෙවෙයි මේ. ඒ කියන්නේ අපි ළඟ තිබිලා තියෙන ඇතුලේ එහෙම Javaක්, එහෙම එකතු වෙච්ච Javaක් සහිත පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඇති කියලා අපි ලොකු සංජ කිව්වා. එහෙම වැඩ කරන පිරිසකට අපි ගොඩක් කරාට පිස්සු කෙලිනවා. ඒ අර අර ජම්ම ගතිය එනකොට අපි එකතු වෙලා තියෙන මේ වහලයට ඉන්නේ තනියම කරපට සාතනක ප්‍රතිපලයක්. ඒ නිසා එවැනි පිරිසක් එක්ක හිටියත් ඒක ලොකු දෙයක්, ඒක ලොකු සාන්තියක් දැනෙනවා. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්නවා, ධර්මයත් එක්ක ඉන්නවා, සංඝයත් එක්ක ඉන්නවා කියලා කියන්නේ අපේ ඒ අර විවේකයට කැමැති කුසල ඡන්ද හිතත් එක්ක ඉන්න ගතිය වැඩි වෙනවනම් වැඩි වීමට ප්‍රයත්න කරනවනම් ආර්ය පරිශන කරනවනම් භ්‍රමචර්යය රකින්නවනම් ඉතින් අපිට ඒක කාටවත් දෙන්නත් බැරි කාගේවත් ගන්නත් බැරි හොරකම් කරන්නත් බැරි තමන්ට තමන් කරගන්න ලොකුම අනුකම්පාව නිසා ඉතින් ගියාට පස්සේ අපිට වෙන කවුරුත් උපදෙස් දෙන්න කෙනෙක් නැහැ සර්වචනාචි විතරයි. අනික ඕන වැඩකට ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. පෙරක දොරවල් ඉන්නවා, දොස්තරලා ඉන්නවා, දේශපාලනඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ ඕන තරම් ලැකි අපේ කොන්තරත් බාර ගන්න. හැබැයි ඒගොල්ලෝ පිටියල්ලෙන් කියක් හරි බලාපොරොත්තු වෙනවා. බුදුජානනාංශයේ මේ දේව ගන්නකට කිසිම දෙයක් අපේක්ෂාවකින් නෙවෙයි මතු කරලා දෙන්න ඔය අං දෙක තියෙන එක තනියඟ කරලා පෙන්නනවා. මීහරකා ඉලහරකා බූරුවා කඟ වේනේ කරලා පෙන්නලා හැදලා. හැබැයි ඒක ටිකක් ඇඟට අමාරුයි. ඒ අමාරු වෙන්නේ මොකද කල්පනා කරන මිනිස්සු. බුදු ජානසී ටිකෙන් ටික ටිකෙන් ටික දිනු කරන ක්‍රමයක් හදලා තියෙනවා. ඒක හරියට තේරුම් ගන්න චිත්තක්ෂණයක් එනවයි කියලා හිතන්න මේ ජීවිතේ. එතකොට තේරේ කාට හරි මම මේ වෙනකොටත් බර හරියක් වැඩ කළා දැන් තමක් ඉවරයි කියලා. විතරක් සන්තෝෂ වෙන්න කර්ම ගොඩක් අපි ළඟ තියෙනවා. මොකද හේතුව මේ වෙනකොටත් අපි මේ චිත්තක්ෂණය උපේලා ඉවරයි. මේ චිත්තක්ෂණයටවත් හාතුන් වහන්සේ ලක්ෂ ගාණක් ඉන්න ලෝකේ බුදුහාමුදුරුවෝ තෝරාගෙන ඉවරයි. මේ වෙනකොටත් අපි අනන්ත අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටියේදී සර්වඥාන්සේගේ ධර්මයේ තෝරාගෙන ඉවරයි. අපි මේ වෙනකොටත් අනන්ත අප්‍රමාණ ජීවන රටාවල් තියෙදි පැවිද්ද තෝරාගෙන ඉවරයි. පැවිද්ද හෝ පැවිද්දා තෝරාගෙන ඉවරයි. ඒක තමයි අපි ජීවිතේ ලැබු ලොකුම සත්‍ය. ඒක බුදුහාමුදුරණ කරණ බැරි දෙයක් අපි මෙවැනි ජීවිතයකට මේ වගේ විවේක ස්ථානවල ගත කරන ජීවිත චිත්තක්ෂණ කියන එකක් මේ චිත්ත පීඩා කියන එකක් තියෙනවනම් බලාපොරොත්තු සුන්වීම කියන එකක් තියෙනවනම් ඉච්ඡා බංගත්වයක් තියෙනවා මෙන්න මේ අපි මෙතෙක් ලැබපු මෙතෙක් උපයපු ඒ ඒකචාරී ජීවිතයේ තියෙන වටිනාකමට පයින් ගැහිමක් නිසා තමයි චිත්ත පීඩාවක් උපදින්නේ මේ වෙනකොට අපි විශාල පිමි රාශියක් පැනලා තියෙනවා ඒක ගැන සන්තෝෂ වෙනකොට කියන්න පුළුවන් මේකට මගේ අම්මා මට උදව් කරේ නැහැ මට තාත්තා උදව් කරේ නැහැ මට ගුරුවරයෙක් උදව් කරේ නැහැ මට සල්ලි උදව් කරේ නැහැ මට ලාභ සත්කාර සම්මාන දෙල උදව් කරේ නැහැ මේක තන්නේ කර ආදයක්. මේක තන්නේ කර සිද්ධියක්. ඒ සිද්ධිය මම උපයාගත්තේ නිසා ඒ ටික සන්තෝෂ වෙන්න පුළුවන්කම ඉදිරිය බලන මනුස්සයර තියෙන විශාලම ශක්තිය. කොච්චරද කියලා කියනවනම් යම් කෙනෙකුට මේ ඒකචාරී ජීවිතයකට තමයි මේ වෙනකොට අපකප වෙලා තියෙන ප්‍රදේශය ගැන හිතනකොට මේ ටිකවත් එදා බුදුහාමුදුරු ඉන්න කාලේ ජේතවනාරාමයට බොහෝ දෙනෙකුට ලැබිලා තිබිලා නැහැ. බුදුන් දැක්කට ජේතවනාරාමේ හිටියට මේකවත් තේරුම් ගන්න තිබිලා නැහැ. අපි ආයේක දැක්කේ නැතුව අර එතන හිටියේ නැතුව අත ඉඳත් ඇති. නමුත් අද අපි හැම ශක්තියක්ම යොදවලා හැම ඥානයක්ම යොදවලා උත්සාහ කරනවා මේක ලබන්න බැරි දෙයක්. ලේනෙක් වලිගෙන් බුද ඉදින්න හදනවා වගේ නමුත් අපි දැනට සටන ආරම්භ කරලා තියෙනවා. අන්නේ සටන ආරම්භ කරන ප්‍රදේශය සහ සටන ආරම්භ කළ ඉදිරියට ගිය ප්‍රදේශය දිහා බලනකොට අපි සෑහෙන දුරට සමානකමකුත් තියෙනවා. අපි යපහු කරපු කඩයින් වැඩි. මේ කාම චිත්‍රානි වතුරා මනෝරමා කාමානි චිත්‍රා මధుරා මනෝරමා කියන මේ කාමය දෙකකට බෙදලා උගන්වනවා මෙන්න මේ මිනිස්යාද ඉන්න තැන පෙන්නන වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ එතකොට වස්තුකාමයේ කියලා කියන්නේ ඉඩම් කඩම් අමුදරුවන් රත්තරන් මිනිමුතු අරකබාන චංචල නිශ්චල දේව ඒව වස්තු ඒකට කාම වස්තු කියලා කියනවා ඒකට හිතේ ඇලි තියෙන බැඳියාවට කියනවා වස්තුකාමය කියලා. ඒක හැම වෙලාවෙම අසවල් වස්තුවත් එක්ක බැඳලා තියෙනවා. ඉතින් වස්තුකාමය තමයි මේ පෝසත්කම, නම්බුකාරකම්, සල්ලිකාරකම්, ආඩම්බරකම් හේරම තියෙන්නේ වස්තුකාමයට බැඳලා. ඒ නිසා අපි මේ වස්තුව කාමයේ ලබලා දෙන වස්තුව ලබනද ඕනම ජඩකමක් කරනවා. දවල් මිගල් රැඳන්නේ තමයි අපි ඔක්කොම එකයි. ඒක පිළිබඳ සාධාරණයක් නම් කොතනකවත් නැහැ. තියෙන්නේ බලවතා ජයගන්න කියන මූලධර්ම. අපි ඒක සාධාරණීකරණ තමයි අධ්‍යාපනයක් හදලා තියෙන්නේ. ඒක සාධාරණීකරණය කරන තමයි නීතියක් හදලා තියෙන්නේ. ඒක සාධාරණීකරණය කරන තමයි සමාජ ධර්ම හදලා තියෙන්නේ. ඒ පුළුවන් කාගේ ඉතිහාසයක් කියලා තියෙන්නේ දිනුපු එක විතරයි. පරිදිච්ච එක කවදාකවත් ඉතිහාසයක් ලියලා නැහැ. ඒ නිසා තනිකර ඉතිහාසය කියන්නේ පචයක්. ඔය අඩහැරයක් විතරයි. දිනුපු එක අඩහැරයට කියව පුරසාරණක් විතරයි. ඒ නිසා අපි මේ අදහන හැම නීතියකින් වෙලා තියෙන්නේ ඒ කාමය තර කරගන්න, මధుර කරගන්න. බහුල කරගන්න අපි යමක් කරනවාද ඒක කමක් නැහැ කියන නීතියක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඒක ඔක්කොම වස්තුකාමයට බර නීති කාම වස්තුමයි වඩන්නේ. ඉතින් ඒ කාම වස්තු වල ජීවත් වෙන කෙනා මේ පැණි වලට කැමති ඇඹලෙයි. ඒ කාම වස්තුර කැමති මිනිස්සයයි අතර කිසිම වෙනසක් නැහැ. කවදා හෝ මේ පැණි පොණ්ඩ ගිය ඇඹලයා මේ පැණියම වැටිලා මැරිලා යන්නේ යම් ආකාරයකට. ඒ වෙලාවට මේ මధుර මී පැණිය මාර පාශයක් වෙන්නේ යම් ආකාරයකට ඒකම තමයි කාමයේදී කියොත් අනිවාර්යයෙන් මේ කාමයේ ඒ පුද්ගලයා ගිල ගන්න. විනාශ කරනවා සුන්නත් දුලික. එවැනි කාමයක් ඇති බැඳගෙන ඉන්නවා කාම වස්තු සහ වස්තු කාමයේ කියලා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් අපි අසර පොහසත්කම් දුප්පත්කම් වෙනස් වෙලා තියෙන වස්තු කාමයේ හැටි. මේ වස්තු කාමයේ වැඩි වෙන්න වැඩි වෙන්න මනුෂ්‍යකම අඩු වෙනවා. මනුෂ්‍යකම වැඩි වෙන්න වැඩි වෙන්න වස්තු කාමයේ කියන එක නිකන් කාර් එක පිටින් ගාපු පේන්ට් එකක් සායමක් වගේ තාම තුනී තට්ටුවක් විතරයි. නමුත් අපේ මනුස්සත්ව අපි කොච්චර කෙලසගෙන පංගු වේරු බෙදාගෙන, නිකාය බෙදාගෙන, ආගම් ජාති බෙදාගෙන මේ සේරම තෝතෝ වරපල කියලා කරන රණ්ඩුව සේරම මේ වස්තුකාම වලින් අපේ හිත දූෂ්‍ය වීම නිසා මේක අවුරුදු අපේ ඉපද අවුරුදු 6න් පටන් ගත්ත ලෙඩක් වයසට යන්න යන්න බෝ වෙන ලෙඩක් අවුරුදු 6න් පහළ පොඩ්ඩක් නෙවෙයි ඒ නිසා ඒ ළමයාගේ හිත කොහොමඩක්වත් වස්තුකාමී කියලා සෙන්නේ. ඒ නිසා අපිට ඔබ හිතා ගන්න බැරි එකක් නෙවෙයි. පේන්නේ නම් දැන් මහ විශාල ගල්පරුවතයක් වාගේ ප්‍රාකාරයක් විච්චයක් වගේ. නමුත් ඩිංගිත්ත බලන්න කුංචි දරුවෙක් දිහා උට වස්තුකාමී චේතෙන්නේ නැහැ. කාම වස්තුවක් නැහැ. ඒ නිසා ඌ කාටත් පොදු දරුවෙක්, කාටත් පොදු වස්තුවක්. මිනිස්සු භාවනා කරලා රහත් වුණාට පස්සේ තන්නේ පොදු වස්තුවක් වඩපත් වෙනවා පොදු දරුවෙක් වඩපත් වෙනවා ඒ කරා කල හැක්කක් නිසයි සර්වඥයන් තමයි කියන්නේ ඒකදී බුදුහාර මේ උපමාවක් කියනවා මහන්නේ මේ පොඩි දරුවා කෙලස් නැහැ. කාම වස්තු නැහැ, වස්තු කාම නැහැ. නමුත් උට රහතන් වහන්සේ කියන්නේ නැත්තේ ඇයි? ඌ එක දන්නේ නැහැ. ඌ එක දන්නේ නැහැ. ඒ නිසා ඌට ඒක කිසි ආනිසංසයක් නැහැ. දැන් අපි හොඳටම කරවටක් අක්කවලිය බැහැගෙන ඉන්නේ. ඒ නිසා දන්නව කොච්චරක් කක්කද කියලා. දැන් මේක හේතු ආවට පස්සේ මේ කක්කවලේ ඉඳලා හේතුකු නිසා මේකට රහතන් වහන්සේ කියලා කියන ඌ දන්නව කාම රාත්තල් ගන්න. එච්චරයි මේ පදී මේ භාවනා මාර්ගයේ ප්‍රතිපදාර්ථය අපිට ලැබෙන දේ. නැත්නම් අපි පටන් ගන්න තැන කොහොම රාත් වෙලා ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි එන්නේ එන්නේ එන්නේ මේ ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න කක්කා වැඩි වෙලා යන නිසා මේ ලාභ සත්කාර වල තියෙන කාම වස්තු ගතිය සහ වස්තු කාමයේ දිහා බලලා ඒක උදේපාන්දර බිමර දාන කුණු කෙල පිටක් වගේ තුක් ගාලා විසි කරන්න පුළුවන්. බයිදෙන් නෙවෙයි තරහින් නෙවෙයි. මේක මේ පිටින් ගෑවිච්ච ආගන්තුක දෙයක් මේක මල වාතයක් මේක මල කැමිරිල්ලක් මේක හොරියක් මේක ලෙඩක් මේක අයින් කරාට කර්මානුරූපී කියනවා අපෞසරයක් අපි අයින් කරනවා කියලා ඒක යන්නේ නැහැ ඒකයි ඒකේ ස්වභාවය අපි ඔක බදාගෙන ඒකත් එක්කම බුදියන්න ඕන ගමන්නේ ආන්න ඒක අතාරිනවට කියනවා කීකිය අතාරිනවා අබිනිෂ්ක්‍මණය නෙක්ඛම සංකල්පය කියලා නිසා කාම සංකල්ප සහ නෙක්ඛම සංකල්ප කියන එක තේරුම් කර දෙන්නයි මම මේ නිදර්ශන ගෙනාවේ එනිසා ඒක එච්චර විස්තර කරන්න ඕන කමක් නැහැ මේ පිළිසෙට. නමුත් මේ බණ උගදිනේ කහණේ ඉඳ කාටත් ඔගේ තේරෙන්නයි මම මේ ටිකක් කිව්වේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ කාමයෙන් මම වෙන් වුණොත් මට කාමේ නැති වෙනවා කියලා හිතන්නේ කාම දාසියෝ කාම රාජිනීගේ බැලයෝ. මොකද කාමයට බෑ අපි නැතුව ජීවත් වෙන නිසා ඒගොල්ලෝ අපි පිටිපස්සෙන් එනවා කර්මානුකූලව. කොහේ ගියත් ඒ ලැබෙන්න ඕන සැප සම්පත් ටික ලැබෙනවා. දුකක් ලැබෙනවා. ඒසයක පිරේක පිටිකට ගහන ඇදින ඉබ්බෙක් වාගේ. පිටේ බැඳගෙන ගොළු බෙල්ලෙක් ආයේ මේක කර තියාගෙන යන්න ඕන කමක් නැහැ. ඒ නිසා බුදුදහමසේ කියනවා ඔක පුළුවන් නම් අතහැරලා බලපන්. අතහැරියත් දෙන්න ඕන සැප ලැබෙනවා. සිද්ධාර්ථ කුමාරයා අතහැරි ගීගේනේ රජ සැපනේ. ඉතින් අතහැරලා ගියාට පස්සේ කියලා මොන ප්‍රශ්නයක් උනේ නැහැ. ඔය රාජරාජ මාතෘ කොච්චරද සැලකුවා Tamanට ඕන ඇටි ගහක් අර ගිහිලි වල කොළ ටිකක් උඩ සිවුර එලලා සමීපට විවේකයක් තුරිය ගත්තා. ඒක ඒක කලින් ලියපු පොතක්. ඔයගොල්ලෝ දකලන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක වෙලාවට ඒ දේවල් හම්බ වෙනවා. අපි තියෙන තකතිරකමට රෝටුවක කුඩාර පිටි වෙනගෙන යනවා වගේ. ඉබ්බා කට්ට අරගෙන යනවා වගේ. පොළු බෙල්ල කට්ට අරගෙන යනවා වගේ. මේක නිතරම මේ මගේ දේ කියාගෙන ලේබල් ගාගෙන ඔප්පු දිරප්පු තියා ලියාගෙන බැඳගෙන පොඩි බැඳගෙන දකලන එක තමයි. ඒකට තමයි මෝඩකම කියලා කියන්නේ. නමුත් මේ මෝඩකම මේ මට්ටමින් දැනගෙන අපි කාම වස්තු අතහැරියයි කියලා කියමු. වස්තුකාමයේ අතහැරියයි කියලා. ඒ කියන්නේ ගීගේ අතහැරියයි කියලා తాවකාලිකව <clears throat> දවස් කීපයකට හෝ මාස කීපයකට හෝ සෞඛ සමනීරෝ හෝ උපසම්පදා විලා හෝ පැවිදි විලා හෝ ඒ අතහැරියාට ක්ලේශකාමයේ කුඳුලක්වත් අඩු වෙනවා. වස්තුකාමයේ අතහැරියට ක්ලේශකාමයේ කුඳුලක්වත් අතහැරෙන්නේ අපි අනේ යන තැනේ වස්තු වල තියෙන බැඳීම ගොජ දමදම වැඩි වෙනවා. ගෙදර ඉන්නවට වඩා ගෙදර තියෙන සැප සම්පත්තිය වලට මේ වගේ තැනට ආවට පස්සේ නෝ අඩේ ගෙදර හිටියනම් මේ වෙලාවට උණු වතුර තියෙනවා මේ වෙලාවට ඇල් වතුර තියෙනවා මේකට අරක තියෙනවා මේක තියෙනවා කියලා මේ ලැබෙන වස්තුවේ නෙවෙයි ජීවත් වෙන්නේ අර දාලා ආපු දෙය. ඒකට කියනවා හිතේ තියෙන මේ වදේට කියනවා ක්ලේශ කර්ම. ඒක දන්නේ తాවකාලික හෝ ගිහි ගියතරු මනුෂයා විතරයි. ඒක නිසා වස්තුකාමයේ අතහැරපු මිනිස්සයාට ලැබෙන දඬුවමක් වගේ තමයි ක්ලේශකාමය. ඒ නිසා ගීගිය අතහැරපු අයට වෙනදාට අයට වැඩිය ටිකක් දුක වැඩි වෙනවා. අපි නම් හිතන්නේ ගීගිය අතහැරපු දුක අඩු වෙනවා කියලා ඒක ගොඩදෙනෙක් මාත්‍ත්‍ීතව පැවිදි වෙන්න ඉස්සෙල්ලා පැවිදි වුණාට පස්සේ නිකන් නිවන් දැක්කා වගේ හිතී කියලා. නෑ විය ගහක් කරේ තිබ්බා වගේ තමයි. උට අයින් කරපු වස්තු එක පැත්තකින් කරදර කරනවා ඒක පිළිබඳ තියෙන ආදාව උදේවස හැම වෙලාවෙම හිත gedera. හිත ගිහි ගතිය තියෙනවා. ඉතින් එතකොට ඒ මනසට තේරෙනවා මේ මතු පිට තියෙන විශාල කුණු කන්දල අයින් කරපුවම යට තියෙන මොකද්ද දෙයක් ඉල්පෙන්න පටන් ගන්නවා. ඒ ඉල්පෙන දේ ගෙදර ඉන්නකොට තිබුණේ නැහැ. මොකද ගෙදර ඉන්න තියෙන කාම වස්තුවනේ. ඒකත් එක්ක අතකට ඉතින් වස්තුකාමයේ කියන එක තේරෙන නිසා බුදුරජාණන් සරණගෙන මරණ චිත්තක්ෂණයදී උඹට මේ අතාරින්න වෙලා ක්ලේශකාමයේ ආවොත් මරණ වේතෙදී අනිවාර්යයෙන්ම ඔබ ඔළුව පල්ලෙන් තියලා කඳ උඩට කියලා හෙලක හෙලක පල්ලෙන් ඇදගෙන වැටෙනවා වගේ අපායට වැටෙනවා. මොකද ක්ලේශකාමයේ බරපතලකම උඩට තේරෙන්නේ නැහැ. අයියාත්‍ය තියෙන වෙලාවේ වස්තුකාමයේ අයින් කරලා ක්ලේශකාමයේ බැට දෙන හැටි, වද දෙන හැටි, පහර දෙන හැටි දැක්කේ නැති නිසා. ඒක නිසා සැප සම්පත් වල ජීවත් වෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ඒ මිනිස්සුගේ ජීවිතේ ඒකට කාරණාවක් තියෙනවා. අපි ඒක තේරුම් අරගෙන ඒක අයින් කරුවට පස්සේ අපිට පේනවා දැන් ජයි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ අර gedara තිබුණ සැප සම්පත් කල්පනා වෙනකොට කොතෙන්ද ගියත් කිසිම සැපක් නැහැ. ක්ලේශකාමයේ වශයෙන්. මේ ක්ලේශකාමයට උත්තර මේ කිසිම ලෞකික විද්‍යාවක නැහැ. මොනම දේ පෙරක දෝරේකට කියලා අහන්න බෑ. උපදේශකයෙකුට අහන්න බෑනේ සයිකියාට්‍රික් කෙනෙකුට අහන්න බෑනේ වෛද්‍යවරයෙක්ගෙන් අහන්න බෑනේ මොකාටවත් නෑ මොකද උන් ඔක්කොම ඉන්නේ නාම වස්තුකම් උන් ඒක හිතලවත් නෑ කෙලෙස කාමයේ පැත්තට වස්තුකම් අතහරින්නවත් බෑ මොකද උන්ගේ මූලධර්ම සේරම බිඳ වැටෙනවා ඒක නිසා යම් කිසි කෙනෙක් වස්තුකාමයේ අතහැරලා ක්ලේශකාමයේ බරපතලකම දැක්කට පස්සේ මේ මිනිස්සයා තිරිසෙකට විඳින්න බැරි මරණයේදී අත්දකින්න පුළුවන් මේ දුක් ටික පරිේශන මට්ටමකින් ප්‍රයෝගශීලීව තනිව කල්පනා කරනවා මම හම්බ කරපු වැඩි වෙන ප්‍රමාණයට දුක වෙනවා. වැඩියෙන් හම්බ කරලා තිබ්බනම් ඊගේ ඇතහැරියට පස්සේ වැඩියෙන් දුක වෙනවා. අඩුවෙන් අම්බ කරපේකට කියන චකේ කීයක් හරි අම්බ කරගෙන ආව නම් හොඳයි කියලා ඒන්ට වෙනවා. ඒ නිසා මොනම යකාටවත් හම්බෙන්න දුකේ හත්ත පහක අරිදුවක වෙනසක් නැහැ. හැම කෙනාටම පෝසතා එක පැත්තකට තැවෙන, දුප්පතා එක පැත්තකට තැවෙන. ඒ නිසා මේ ක්ලේශකාමයේ පැත්තේ බලනකොට පංච නීවරණ වශයෙන් තමයි බණ පොතේ ගැඹුරින් මේක සඳහන් කරන්නේ. ඒක තියෙන්නේ කාම ඡන්දය කියලා කියන්නේ. කාම වස්තු නෙවෙයි, වස්තු කාම නෙවෙයි, කාම ඡන්දය මේ ඉඳගෙන ඉන්නකොට මේ කකුල පොඩක් හොල්ලන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට තමයි මේ රස්නියට වැඩිය සීතල තියෙනවා හොඳයි. ඉඳගෙන ඉන්නවා මේ ගුරුවරයා හොඳ නැහැ වෙන ගුරුවරයෙක් ගන්න ගියාම හොඳයි. ආනාපානය කරනවා වෙනකොට පිම්බීම හැකිලිම කරනවා හොඳයි. ඉඳ විඳගෙන ඉන්නවා වෙනකොට සක්මන් කරන්න හොඳයි කියලා මේ කාමය කියලා කියන්නේ අරමුණු මාරු කිරීම කියලා හිතා ගන්නවා. එකම අරමුණක ඉන්න බැරිකම කාමච්ඡන්ද. එනිසා අපි කාමච්ඡන්දේ තේරුම් ගන්න නම් කාමච්ඡන්දේ තියෙන බරපතල කරන බූවල්ලා තේරුම් ගන්න අපි එකම අරමුණක තියලා එකම ඉරියව්වක තියලා මොනම චේතනාවකට පහල කරගන්න ඕනේ මම ඊට පස්සේ චේතනාපූර්වකව කිසිම ඉරියව්වක් වෙනස් කරන්නේ වචන බින්දින්නේ අරමුණු මාරු කරන්නේ මාරු වෙන හරිය මාරු වෙච්චාවයි අංග දඟලන හරිය දඟලච්චාවයි හිත දොඩමළු වෙච්ච දොඩමළු වෙච්චාවයි මම හිතලා කරන දේවල් නෙවෙයි මේ තමයි කාමච්ඡන්දයාගේ බූවල්ලගේ අඬු එනිසා මේ එකම අරමුණට හිත දාගෙන ඉන්න යම් කෙනෙක් ගිහිල්ලා තියෙනවනම් ඒක තිරිසන් ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරි, දිව්‍ය ලෝකේ බලාපොරොත්තු වෙන්න, බ්‍රහ්ම ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරි. මිත්‍යා දෘෂ්ටියකින් බලාපොරොත්තු වෙන්න බැරි බෞද්ධයන් අතර පමණක් තියෙන බෞද්ධයන්ගේ 99ක් අමණයන් ඉන්න රටක එක චිත්තක්ෂණයක්වත් එක මිනිසෙක් ඒ කාර්මණක ධානයෙන් කටයුතු කරා කියලා කියනවනම් ඒ මිනිසයා ක්ලේශකාමයට එක්ක යුද ප්‍රකාශ කරපු කෙනෙක් වඩපත් වෙනවා. යුද්ධ දිනල නැහැ. බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා මේක තමයි ශ්‍රේෂ්ඨම විනිශ්චය ජීවිතය. ඉතින් මෙතන ඉන්න ඔක්කොමලා ඒක ගැන දන්න නිසායි මම කිව්වේ මේ වෙනකොට ඒ කටයුතු ටික සටනට ප්‍රකාශය කරලා තියෙන එක හැමදේම කරලා තියෙනවා. නමුත් පෙරදිච්ච කට්ටිය වැඩි. දිනපු කට්ටිය අඩුයි. දිනපු කෙනා දිනන්නේ විනාඩි 5කට 10කට අනික කළ හැම වෙලාවෙම අති දාගෙන පෙන හලාගෙන තේම හලාගෙන තමයි ජීවත් වෙන්නේ. මොකද ඒ තරම්ම වස්තුකාමී නෙමෙයි මෙතන බරපතලම හානිය කරන ක්ලේශකාම. නිසා ඒ ක්ලේශකාමයේ එන වෙලාවේදී ඒ ක්ලේශකාමයේ කියලා කියන්නේ විවිධ අරමුණු මාර්ග කිරීම, ඉරියව් මාර්ග කිරීම කියලා හිතාගෙන මට බුදුරජාණන්සේකට ප්‍රතිඋත්තරයක් වශයෙන් ප්‍රතිනිධියක් වශයෙන් උත්තරයක් වශයෙන් දීලා තියෙන්නේ පුළුවන් තරම් දවසම නෙවෙයි භාවනා වලට පත්තරින ඔක්කොටම නෙවෙයි උඹට පුළුවන් නම් එක චිත්තක්ෂණයක් හරි දන්න එක අරමුණක හිත තියාගෙන විවිධත්වයේ හොයන විචිත්‍රකාමයේ හොයන හිතට අභියෝගයක් දීම එක අරමුණක හිත පවත්වන්න උත්සාහ කරනවා. කාටවත් බෑ. ඒක පිළිබඳව කාටවත් බෝනස් හම්බ වෙන්නේ නැහැ. කරන හැම කෙනාම පරාදයි. ඕනම කෙනෙක් පරාදයි. ඒක පිළිබඳව සර්වචන්නාංශේ ගීගයට ඇල්ලා ගිහිලත් මේක උත්සාහ කරන පරාදයි. අවුරුදු 6ක් අවුරුදු 6ක් දුෂ්කරවත පිරුවා මේ කාර්මණක නිමිතිය ගන්න බැරි කම නිසා. ඒ නිසා ඒක උත්සාහ කරනකොට තේරෙනවා මේකට බැරිකම ලැබෙන්නේ අපි මෙතෙක් හම්බ කරපු දේ වැඩි නම් බැරිකම වැඩි. මම අයියා කියලා හිතාගෙන ඉඳනම් බැරිකම වැඩි. අපි ලොකු chance කිවි කුමර කුමරි සැපසහිතව හැදිච්ච සුකුමාර ශරීරය ඇතියත්තන්න බෑ. බාලදක්ෂෙක් වගේ හැදිච්ච වෙන දෙයකට මුහුණ දෙන්න ඔට්ටු වෙලා තියෙන කෙනාට මේකේ සෝපාකලට එච්චර ගාණක් සුපබුද්ධ කුටිලාට එච්චර ප්‍රශ්නයක් නෑ. කොහොම බිම ඉන්න මිනිස්සුනේ. මේ මාසෙට කීයටද ඉතින් ඒ කාර්මණක හිටියත් 10 මොන හිටියත් ඉතින් අපිට හම්බෙලා තිබුණේ ඔච්චරම තමයි. ඌට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ਸਰවඥාච මතක තියන්න රජ කුලයේ ඉපදිලා රජ කුමරෙක්ව යුවරජ කෙනෙක්ව ඉඳගෙනයි මේ රෙකමෙන්ඩේෂන් එක අපට දෙන්නේ. මම මේ රාජකීය අතහැරියේ වෙන මොනවාකටත් නෙමෙයි එතන කරන්න බෑ මේ වැඩේ. ඒකයි මම මේ කහට සිවුර පොරවගත්තේ. ඒකයි හිසබු ගාගත්තේ. ඒකයි පාත්‍රණ හිඟාගෙන කන්නේ. ඒක සීයන් ඒක චරන් ඒකෙවත් තමයි. ඉතින් මේ මන මේ මේ දේ කරන මනුස්සයර වැන්දට පවුනයි. මොකද ඒ තරම් අභීත සටනක් කරන්න මේ අං දෙක තනි අඟ කරගන්න. ඉතින් ඒක නිසා මේ විවේකය ඒකචර භාවය කියලා කියන්නේ භෞතික වශයෙන් ලෝකෙන් වෙලා ඒකාසනං ඒක ඒක ඒක සියයන් ඒකචරං කියන එකම නෙවෙයි. මොකද එහෙම වෙච්ච උගදෙනකොට ඔය කියන විවේක ලැබිලා නැහැ. ගිය උගදෙනෙක් හිතා ඉන්නවා මේ පැවිද්ද ඔක්කොම ගිහි ගිය අතහැරලා ඉන්නේ. පැවිද්ද ඔක්කොම අබිනිෂ්ක්‍මණය කරලා ඉන්නේ කියලා. පැවිද්ද ඔක්කොම නිස්සරණයටපත් වෙලා කියලා. පැවිද්ද කියන්නේ ගිහියන් වැඩිය බදාගත්ත જાතිය. ගිහිල්ලා ඒගොල්ලෝ ගහන උඩුකුරුඥන් කනපින්දන් අපි පැවිද්ද වශයෙන් දාන්න. ඒ නිසා ඒගොල්ලන්ගේ හිත ඕගොල්ලන්ගේ තරමවත් හදන්න බෑ. සමහර විටක එහෙම කිව්වල සමා වෙන්න ඕනේ. ඒ පැවිද්දෙක් වශයෙන් මේ කියන්න වෙච්ච එක නිසා මේ පැවිද්දේ නෑ ඉතර දෙයක්. හැබැයි දක්ෂව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඒක විවිධකේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒක පැවිදි වුණාට වැඩිය ටිකක් අමාරුයි. විවිධකේ ලබා ගන්නවා කියන එක ඒකට ඉතින් කැමැති මනසක් තියෙන්න eBay. පැවිදි වුණාට අර තිබුණට වැඩිය කෝසා කරන ලාභ සත්කාර පිටිපස්සේ යන ওই තියෙන පැවිදි ජීවිතයත් එක්ක බලනකොට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ගිහි අර කියන්නේ ගිහි ගෙදර පැවිද්දට මහා ගෙදරක් හම්බ වෙනවා. ඊගෙදරක් නෙවෙයි විශාල ගෙදරක් හම්බ වෙනවා. ඔක්කොම ඉතුකන්ට ඉෂ්ට කරලා ඉවෙනකොට ආම්තරණ මැරෙන්නවත් වෙලාවක් නැහැ. අපිට මේ විදිහට මේ කැලේට වෙච්ච නිසා යම් ප්‍රමාණයක ඊට පාඩුවක් තියෙන පොඩ්ඩක් කියලා බලන්න කාර්යබහුල පන්සලක හාමුදුර කෙනෙකුට අදින්ට වෙලා තියෙන බාර. හොඳටම මේ හාමුදුර දන්න මේක නෙවෙයි පැවිද්ද කියලා. හොඳටම දන්නවා ගියත් මේක නෙවෙයි කල යුත්තේ කියලා. නම සංස්කෘතික වශයෙන් බැඳිලා ආගම් වශයෙන් බැඳිලා ඇදපන් වෛරෝ බර භාගේ කිසිම කෙලවරක් පේන්නේ නැති ඇදිලා කරනවා. ඉතින් ඒ නිසා හිතන්න එපා මේ කායි විවිධ ලැබාගත්තට පස්සේ හරි කියලා. ඔය කායි විවිධ ලැබුණාට පස්සේ ඒකාගමනට හිත පවත් ගන්න පුළුවන් නම්. ඒක නම් ඕන කෙනෙකුට චිත්තක්ෂණයකට පුළුවන්. මේ වගේ පිටසක නැත්තම් විසංකොටුයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ලැබපු එක චිත්තක්ෂණයකට එක දෙකකට තුනකට හතරකට යන්න අපේ ප්‍රයෝග ඥාන තියෙනවා. ආශ්‍රද වසජී තියාගත්ත හිත මම මේ වාඩිලා ඉන්නවා කියලා ඉඳගෙන ඉඳී ඉරියව්ව තියාගත්ත හිත සක්මන් කරනකොට මේ මේ උදේකලාවම එහාට මෙහාට නිකන් හක්කලම් කරන හිත නැත්නම් බත් කනකොට තනිකර බත් කනවා පමණයි කියන හිත නානකොට නානවා පමණයි කියන මේ හිත කරන ක්‍රියාවත් එක්ක තියෙන හිත වැසීලි කරනකොට ඒ තියෙන හිත කැසීලි කරනකොට තියෙන හිත ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒකේ ඒ දිගට පවතින ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ජව කරනවා. ඒකට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. සමතය කියලා කියන්නේ ගත්ත අරමුණේ එක දිගට පවත්තන්න. ඒකට කියනවා චිත්ත විවේකී. අර ඉස්සලා කියපු විදිහට අමුදරුවන්ගෙන් වෙන වෙලා, දුවදරුවන්ගෙන් වෙන වෙලා, ආහාර කබාණින් වෙන වෙලා, රත්තරන් මිනිමතුලින් වෙන වෙලා, ගෙවල් දොරවල් ගඩ ඉඩ කඩන් වලින් වෙන වෙලා වීමට කියනවා කාය විවේකී. ඊට පස්සේ මේ කාය විවේකයෙන් ආට පස්සේ එන මේ කෙලෙස කාම බැට දීමෙන් අභියෝග කරලා එක පරියන්කයට ගිහිල්ලා ඉඳගෙන හෝ සක්මනේ හෝ එකම අරමුණේ හිත පවත්තන්ට යනකොට එන චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවනම් වර්තමාන මොහොතේ ඒ ඒ தත්තර කියන චිත්ත විවේකය කියලා ඒක මිනිස්සුන්ට විතරයි. ඒක මොන්නම වෙන සතෙකුටවත් බෑ. ඒකයි මේ ආධ්‍යාත්මික ජීවිත විභාවනාව කියලාද ලෝකේ හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට ගත කරන්නේ කාම වස්තුයෙන් වෙන්න නෙවෙයි ක්ලේශ කාමයෙන් වෙන්න. ඒක තමයි ක්ලේශ කාම කියන්නේ. ඒක තමයි නීවරණ කියන්නේ. ඒක තමයි පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ. ඉතින් පරිඋත්තාන කියලා සිවුරු උනාට නිවන් දකින්නේ නැහැ. එතකොට සර්වඥාන්සේ පහලෙන්ට ඉසලත් ආශිත වගේ තාපසවරු ඒක ලැබලා තියෙනවා. නම් කියන්න පුළුවන් තරම් කීප දෙනා ඉදාස ලෝකේ හිටියේ. දැන් ගොඩක් ඉන්නවා. දැන් ගියොත් තියෙනවා, පැවිද්දොත් තියෙනවා. කොයි රටෙත් වගේ ඉන්න භාවනා කරන. ඉතින් මේ ක්ලේශකාම අයින් කරාට පස්සේ මනසට එනවා දැන් කක්ක හොදලා ගොඩේ වලෙන් ගොඩ වුණා. කක්ක වලෙන් ගොඩ වුණා. වස්තුකාමෙන් විතර නෙවෙයි ක්ලේශකාමෙන් විතර නෙවෙයි. නමුත් ඊට පස්සේ අෂ්ඨකාමයෙන් වෙලා ක්ලේශකාමයෙන් වෙලා ඒ කෙනාගේ මේ ලබාගත් මේ පිසුදු චිත්තක්ෂණය කියන්නේ නිර්මල චිත්තක්ෂණය කියලා කියනවා. නික්ලේශී චිත්තක්ෂණය කියලා කියනවා. අන්නේ නිර්මල නික්ලේශී චිත්තක්ෂණය ලබාගත්තයි කියලා ආඩම්බර නොවි සිටීම. අනික් කට්ටිය ලබාගත්තේ නෑයි කියලා පහත් නොකර සිටීම. තාම ක්ලේශකාම වස්තුකාමේ ඉන්න තමන්ගේ නෑදෑයින් යාළු මිත්‍රන් දිහා බලලා ඒගොල්ලෝ නරසත්තු නිරිසත්තු විදියට බලන්නේ නැතුව ඔතන ඉන්න ඕනම කෙනෙකුට මං අද ඉන්න තත්ත්වයට එන්න පුළුවන් ඒ නිසා මේ මිනිස්සු සමාන ප්‍රභවයක ඉන්නේ සමාන පිනක ඉන්නේ භව සම්පත්තිය ගෙන ඒගොල්ලෝ එකට උත්සාහ කරන නිසා ඒගොල්ලන්ට බෑ මමත් උත්සාහ කළා බැරි වුණා නමුත් සමානට මට පුළුවන් වුණා ඒ නිසා එයයි මායි අතර කිසිම වෙනසක් නැහැ මනුස්සකමේ ඒ නිසා මේ ලබාගත් සැප වස්තුකාම දුරු කිරීම, ක්ලේශකාම දුරු කිරීම විසී ආඩම්බර නොවි සිටීම කරන්න බැරි තරම් සියුම්. ඕම සූක්ෂමයි. ඒක තමයි ਸਰවචනාංශේ විපස්සනාව කියලා සමතේට පස්සේ ඉගන්නේ සියලු ಗುಣ බවලා ඒ වවාගත්ත සියලු ගුණ විශේෂයි ආඩම්බර නොවි. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කොහොමද ලෝකේ ගත කරේ? පස්සේ බුදුරජාණන් වහන්සේලා කොහොමද ලෝක ගත කරේ? රහතන් වහන්සේලා කොහොමද ගත කරේ? උන්වහන්සේ කෙලස් තියෙන මිනිස්සුත් එක්ක හොඳට සීහිලා පැහිලා වැඩ කරා ආදර්ශයක් තියලා මේ කෙලස් තිබුණට ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. නිලුම් පසකට ඇවිත් වතුර කඳුල වගේ ගා ගන්න නැතුව ඉන්න පුළුවන් ඒක තමයි ශිල්පේ. ඒකයි අපි මේ පුරුදු කරන්නේ. ඒක ඉතින් ওই කෙලස් වස්තුකාමයේ තියෙන කෙනාට අමාරුයි. ක්ලේශකාම තියෙන කෙනාට අමාරුයි. යම් වෙලාවක වස්තුකාම ක්ලේශකාම නැතුව ලෝකේ දිහා බලලා ඒකේ නොගැලී ඒ නොගැටි නොතවරි ගත කරන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨ தත්ත්වය තමයි සර්වඥාන්සේ ආර්ය தත්ත්වය කියලා සඳහන් කරේ කෙලෙස් වල තිබුණානේ කෙලෙස් ගන්න. ඉතින් ඒකේ ශිල්ප තේරවාද පොතේ විතර මොනම තැනකවත් නැහැ. තේරවාදයේ පෙන්ලා දෙනවා ලස්සන කාමවස්තු අධ්‍යා බලලා මිනිස්සු ඔක්කොම රැවටෙන කාමවස්තු අධ්‍යා බලලා ඒකෙන් කොච්චර මාර පාශයක් කරනවද කෙලෙස් උපදිනවද කියලා බලලා මේක නොදැක නොදැන බැලුවොත් කෙලෙස උපදිනවා. දැක දැනගෙන බැලුවොත් මේක මාර පාශයක් විතරයි කියලා දැනගන්න පුළුවන්කමකේ එතනදීම අරසාව වෙන්න ඕනේ බුදුන්ගේ තොරව ධර්මයෙන් තොරව සංඝයාගෙන් තොරව. අනේ ඒකෝටි මනුෂ්‍යයන් කියන විමුක්තිය ලැබලා තියෙන්නේ, නිදහස ලැබලා තියෙන්නේ. එතෙන් දැනකම් බුද්ධ ධම්ම සංඝ අපි පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මේ කාමාචිත්‍රා මధుරා මනෝරමා කියන එක දැනගෙන මේකෙන් තමයි මම මෙතෙක් කල්පයින්දී අඹරවුවේ. දැන් මට හම්බෙලා දෙන්නේ මේ මధుර මනෝරම වූ කාමයක්. මේකට බැඳුනොත් අන් දෙක වෙනවා. බැඳීම හැටි වෙන හැටි දැක්කොත් කඟ වෙනෙක් වෙනවා. ඉතින් ඒ කාම වස්තු එද්දිම ඒ කාම වස්තුන් වලින් තමන් මත් කරගන්න බව ඒ උණු උණුවේ ලේපිට දකිනවනම් ඒකට විපස්සනාව කියලා කියනවා. ඒක නිසා සර්වචනාංශේ අර ගී ගිය තෑරලා නැති මිනිසුන්ට බණින තමයි කාමයේ ඇලි ගලි වාසය කරන මිනිසුන්ට බැනලා අපි නම් ගී ගිය තෑරලා ඉන්න කියලා නිකන් නිවන් දකලා නැතුව නිකන් අර ගීගිය අතර පමණින් අනුට දොස් කියන සිල් රැක පමණින් අනුට දොස් කියන සමාධියක් ලැබ පමණින් අනුට දොස් කියන අය ඉඟිකරන්න බුදුජාන සංකල්පන නැති කාමයාන චිත්‍රානි ලෝකේ මහනි කාමයේ කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන විචිත්තත්වයට නෙවෙයි කියලා කියනවා. ලෝකේ විචිත්තත්වය ඔබ නිවන් දැක්කක් තියෙනවා ඒක තියෙනවා සංකප්ප රාගෝ පුරිසස් රාමේ වල තියෙන බැඳීමයි ඒවට තියෙන සංකල්පමය බැඳීම තමයි උඹට තියෙන වදි. උඹට තියෙන ක්ලේශය. උඹට තියෙන වගකීම, උඹට තියෙන යුතුයකම. ඒ නිසා නැති කාමායාන චිත්‍රාණි ලෝකේ. ලෝකේ කාමේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන දේවල් වලින් සමහරක් උඹ අල්ල බදාගන්නේ උඹේම තියෙන තෝරණ ගතිය. ඒකේ කාමවස්තුලින් එන එක නෙවෙයි උඹේ ගතිය. ඒ නිසා සංකප්ප රාගෝ ප්‍රසස්කාම. තිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ මේ ලෝකයේ විචිත්තත්වය හේම තිබියව පාදින ඇඩ්වර්ටයිස්මන්ට් වලින් හෙළුවෙන ගෑනින් පර ඉදි ගන්නත් යන්න එපා. ඒක අපිට ඕනේ නැහැ. ඉහි ගෑනු එතන හිරවල ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම එහා පැත්තේ තියෙන බුදු පිළිමයක් පාරායින තියෙනවා. ඒක අයින් කරන්න ඕනේ නමුත් නැහැ. චිත්තේව චිත්තානේ තතේව ලෝකේ අතෙත් දීරෝ විනේති ඡන්දා. භූමේ කාමච්ඡන්දේ පරිසම් කරනවා. භූමේ කාමච්ඡන්දේ වියලවල අරපා. ඊට පස්සේ ඒ කාමයේ දනවන කාම වස්තුවක් තිබුණත් බුදු පිළිමයක් තිබ්බත් මොකද ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මොකද උඹේ හිතේ කාම කාමචන්ද වේලිලා නම් ඒ වයින් උඹ තාවකට බෝ කුප්පන්නේ. ඒක කවදාක හිතන්න බෑ. තාම කාම වස්තු වල ඇලි ගලි වාස කරන මනුස්සය. තාම කාම වස්තු කාම ඇලි ගලි මනුස්සයරත් හිතෙන්නේ බෑ. මේ පාරයිලේ ඉන්න මේ එළුවලි ගෑනු නිසා තමයි අපිට කාමේ බේර ගන්න බැරි කියලා අපි ඒගොල්ලන්ට තාර ගන්න හදනවා. සભ્યත්වයේ පිළිබඳ කතා කරන්න හදනවා. දන්නේ නැහැ Tamange හිතේ තියෙන මේ කෙලෙස් බාරිත ගතිය. කෙලෙස් දෙතමනේ තමයි මේ සියල්ල අදගන්නේ. ඒ නිසා අපි කවදා හරි තිබ්බොත් එහෙම පුළුවන් නම් ඒ රූපේ එහෙම තියෙද්දිම Tamange හිතේ වට මනාපමනාප පහළ නොවෙන තැනට යන්නේ. හරියට ගහක් ගලක් වගේ. යන්න පුළුවන් බව නිසා බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාව පෙන්නලා දීලා තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ ටිකෙන් ටික කාමයේ ගෙවන හැටි පෙන්වන ඉස්සලා කාම වස්තු අයින් කරන්න. ඊට ක්ලේශ කාම අයින් කරන්න. ඊට පස්සේ හිතට කියන්න ඕකේ තාම නිතිගත ගතියක් තියෙනවා. වස්තුවක් මතුවෙන කුප්පණ ගතියක්. අනුසේ වෙලා තියෙනවා. ඒ නිසා ඒක කුප්පන්න කුප්පන්න දෙදි දෙමි ඒවයි කුපිතව කායක කායන කරන්නේ නැතුව වචී කර්ම කරන්නේ නැතුව මනෝ කර්ම කරන්නේ නැතුව මේ කිපෙන ගතියට කෙලස් කියලා කියනවන්නේ කෙලස් දැක දැක ඡය කරනවා නම් ආශ්‍රවයක්ෂය කරනවනේ ඒකට ආශ්‍රවක්ෂය කර ඥානය කියලා කියනවා. ඒ නිසා කෙලෙස් දුරු වෙන හැම වෙලාවෙම පීඩි ගැම සිද්ධ වෙනවා. දැනීමක් වෙනවා. ඍදීමක් සිද්ධ වෙනවා. ඉද්දෙන ගතියක් සිද්ධ වෙනවා. ඒ ඉද්දෙන ගතිය ගෙවෙන්න වෙන්න වෙන්න වෙන්න මේ හිතේ කෙලෙස් වලින් පෑරෙන ගතිය අඩු වෙලා හිතේ ප්‍රතිශක්තියක් වෙන ගතියක් තියෙනවා. කෙලේශය ඇවිල්ලා තම කුප්පැවුවට Taman එකකින් ක්‍රියාවක් කරලා නැහැ, වචනයක් කතා කරලා නැහැ, හිතනවක් කරගන්නේ නැහැ. නිසා කෙලේශය ඇවිල්ලා තමම නටවැව්වට කුප්පැව්වට ඉද්දැව්වට ඒ අනුව කය ක්‍රියාත්මක කරලා නැහැ චේතනාපූර්වක. ඒ අනුව වචන ක්‍රියාත්මක කරලා නැහැ චේතනාපූර්වක. ඒ අනුව හිතලා නැහැ චේතනාපූර්වක. පේනවා මම දැන් ඉන්නේ අනුසුදායක තැනක උගුලක මම මේක දිහා බලලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් අරසා වෙනවනේ යම් කෙනෙක්. ඒක මේ ජීවිතේ පුරුදු කරපිට ඊළඟ ජීවිතයට යනවා. නිවන් දකින්න බැහැ. මට ඒක හරි හයියක් වුණා මේ සූත්‍රය අඳුරලා දීපු හාමුදුරුවෝ මට කිව්වා ඔබ කවදා හෝ මේ කෙලේශයක් ඉදිරියට පත්තරයි කෙලේශයෙන් කාය කර්ම වලට අහු වෙන්නේ නැතුව වචී කර්ම වලට අහු වෙන්නේ නැතුව මනිය කර්ම වලට දාන්න නැතුව මේ කෙලේශය මාව වහලා ගන්න හැදුවට මම වශී උනේ නැහැ ඒක මගේ ගතියක් කියලා දන්නවනම් ඒ පුහුණු කරපු ගතිය මේ මරණ චිත්තක්ෂණයට උදව් කරනවා සෑම ව්‍යසනයකට උදව් කරනවා ඊගා ජීවිතයට යනවා අනේක හම්බ කරපු සියල්ලම මේ ජීවිතේ තියලා ඒ නිසා මේ කග්ගවිසාන සූත්‍රයේදී ਸਰවචත්තන්සේ සඳහන් කරනවා සබ්බාබින් සබ්බවිදු සුමේදං සියලුම දේම වෙන සියලු දේ විනිවිද යන ඒ පරම ප්‍රඥාව කෙනෙකුට අවශ්‍යයි කාම වස්තුවක් දගෙන මේක කාම වස්තුවක් බව දැනගන්න ඒකට රියන්නන්න යන්න එපා. ඒක දකිනකොට තමන්ගේ හිත කෙලෙස් ඇති වෙන හැටි. තමන්ගේ කෙලෙස් 10 නිමිල මේ වෙයිලා නැති හැටි දකිනකොට ඒක එතනම පහළ වෙච්ච එකක් මිස මායя කරපු දෙයක්වත් කාමවස්තු කරපු දෙයක්වත් නෙවෙයි තමන්ගේ හිතේ නැහැදිච්ච කම තමන්ගේ හිතේ විනය නැති කම මේවට මොහොන දෙල නැතිකම කියලා ඒ වෙලාවේදී ඒක කාමෙන් දෙත්ුණත් ඒ කාම තෙත්වෙච්ච හිතකින් ක්‍රියාවක් කරන්න යන්න එපා ඒකට කියනවා හික්මනවා ඒ කාමෙන් තෙත්වෙච්ච හිතෙන් වචන කතා කරන්න යන්න එපා එනිදා හික්මනයි ඒ කය වචන දෙක හික්මනට කියනවා සීලය කියලා ඊට පස්සේ වහිත තෙත් වෙනවා ඒකට අභිරමණය කරන්න එපා, අභිවදනය කරන්න එපා. ඒ ගැන ආඩම්බර වෙන්නේ නැතුව මේක manussත්වයට එක්කමට හම්බෙච්ච දෙයක්. බුදුහාමුදුරුවෝ මට කියනවා මේ කාමවස්තු දිහා බලලා පිට කුප්ප ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙනම් කිපෙනවා නම් කිපෙන බව දන්න ගතියක් තියෙනවා. ආන්නේ මේ විදිහට ඒ හික්මනේක උගක් ගැඹුරුයි. ඒකට අපි විපස්සනාව කියලා කියනවා. ඒ නිසා සබ්බේසු ධම්මේසු අනුප්පලිට්ඨං. තමන් කරායන ප්‍රියමනාප දේ හෝ අප්‍රියානම් බපදී හෝ ධානය වේ බලන්නේ ප්‍රියමනාප වස්තුව නිසා Tamanට ඇති වෙන ප්‍රියමනාප භාවයේදී බලන්න. අප්‍රියමනාප වස්තුව නිසා ඇති වෙන අප්‍රියමනාප භාවයේදී බලන්න. අන්න ඒක දකින්න පුළුවන් නම් බුදුහාමුදුරන ඒක මට බෑ උඹ වෙනින් දකින්න ඒක උඹම දකින්න ඕනේ. දැකලා කලබල වෙන්නේ නැතුව මේ වස්තු අනුව නටවන නැටවිල්ල රිමෝට් කන්ට්‍රෝල් එකකින් ටෙලිවිෂන් එකක් ක්‍රියාත්මක කරනවා වගේ. මේ බොත්තම තද කරනකොට අර channel එකට යනවා. මේ බොත්තම තද කරනකොට මේ channel එකට යනවා වගේ අපි අනුන් විසින් බොත්තම් තද කරනකොට නටන රූකඩ විතරයි. ඒ බව හොඳටම දන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. ඒ බව හොඳටම දන්නේ <clears throat> බෞද්ධ ආර්ථික සමාගම්. ඒගොල්ලෝ දන්නවා අපිට කුප්පන්න කොයි බොත්තමද තද කරන්නේ. ඉතින් අපි උණ්ඩ බලිනවා හරිම කතාවේ බොත්තම් තද කරනවා. නමුත් මේ අපේ තියෙන මේ සංවේදීකම නිසානේ මොකද බොත්තම තද කරනට හරියන්නේ. මුද්‍රේනසික වෙන. ඔකට ස්විච් බටන් එකක් තියෙනවා. ඕක ඕෆ් කරලා දාපන් ඉවරයි. කවුරු මොන වොත්තම තද කරත් වැඩක් නැහැ. ඉතින් ඒක තද කරන්න බෑ gedara ඉඳගෙන. ඒකට කැලේකට රින් ගන්න ඕන. ඒකට ගහක් ඇතර යන්න ඕන. ඒකට අරණ්‍යගත වෙන්න ඕන. එහෙම ඉන්න බීසක්කා විඳගෙන බලන්න ඕනේ බුදුහාමතෝ යෝජනා කරපු අරමුණක විචිත්‍ර කාම වස්තු කෙරෙහි යන්න හදන හිත මේ ආනාපානෙ තියෙනවා. පිම්බීම හැකීමේ තියෙනවා. ඉඳගෙන ඉන්නේ කියවෙ තියෙනවා. ශක්තිය තියෙනවා. කියලා බලනවා ලාහට ගෙම්බෙස් කරනවා වගේ වැඩ කරන්න ගියාට කොච්චර මේ හිත පණිනවද කියලා අන්න එක තියා බලනකොට වෙන හැම පැරදීමකම ධර්මයේ තියෙනවා. හරියනකොට නම් මාන්න ආදි කෙලස් තියෙන්න පුළුවන්. මට මේක බෑ. ඒකෙදි මම මේ කරනවා කියන කාට තමයි යෝගාවචරය කියන්නේ. බැරිකම දන්නවා. ඒකෙදි අරින්නේ දිගට සතත අභ්‍යාසය කරනවා නිති. සක්කච්ඡාකාරීව කරනවා. ඒකට ඉස්සෝදානාල ඇඟ හොදලා ලෑස්ති රගීලා සියලු වැඩ බහ තබලා ඒකමයි කරන්නේ. සප්පාය කිරියාය කියලා එක්කුත් තියෙනවා. ඒකට අවශ්‍ය සප් කරුණු හොඳ යාළු මිත්‍රයෝ හොඳ බණ දහම් අවශ්‍ය පරිසරයේ දීලා සැප කරනු සලසනවා. ආයතන අට්ඨිත ක්‍රියා කියලා අතරමඟ නැත කරනවා. කොච්චර පෙරදුනත් ඉසිරහානියක් වෙන්නේ ආයෙත් දවසේ ආයෙත් වැඩිම කරනවා කර කර කරන ගියොත් මේ කියන කාය විවේකේ චිත්ත විවේකේ නෙවෙයි අවධානයෙම තියෙන උපදි විවේකේ කියලා අන්මතු බලාපොරොත්තුවක් නැති තැනටපත් වෙනවා. දැන් ඔය මෙච්චර මේ කඹරන්නේ එක්කෝ මේ අහවලට අහවල් දෙයක් ලබලා දෙන්නේ නැත්නම් අරයා සන්තෝෂ කරන්න එහෙම නැත්නම් මේ බඩ විතරක් ගන්න කියලා හිතනවා මේ අපි මෙච්චර පහඳින්නේ මෙච්චර කඹරන්නේ මේ බඩ විතරක් ගන්න කියලා හිතනද නැහැ ඒක කොහොමදත් ස්ථිරයි අපිට මේ වෙලා තියෙන මේ ලෝකෙ මම කියාගත්ත මගේ ඊගාට මේ සම්බදන්වරේ මේ සහලේ නෑ යන තන ගන්න කවදාවත් කරන්න බෑ කවදාවත් කරපු කෙනෙකුත් ලෝකේ නෑ ඒ නිසා මේගොල්ලන්ගේ වතාරින්න යන්න එපා නමුත් මේ කරන්න බැරි වැඩක් නිසා මේ වර්තමානයේ හිත පවත්තන එක කරගන්න බෑ කියලා වගේ මෝඩ තීන්දුවට එන්නේ නැතුව ඒක తాවකාලික පොඩක් පැත්තක තියලා මේක උත්සාහ කරලා යම් දවසක අපිට පුළුවන් නම් ඒ කාය විවේක චිත්ත විවේක උපදි විවේක මේ තුනටම එක චිත්තක්ෂණයක ඉන්න බලන්න ඊට පස්සේ සියලු පුරුෂ ධෛර්ය යොදවලා සියලු ඥාන යොදවලා සියලු සමීකරණ දෙල මේක චිත්තක්ෂණ දෙකක් කරන්න තුනක් කරන්න හතරක් කරන්න සියලු ලෝක ධර්මයන් ක්‍රියාත්මක කරන Java යේ හැම දෙම හැබැයි හොඳයි බෑ ඒක ටිකක් ඒක Java කැවෙනවා. නරකයි බෑ ඒක ටිකක් ඒක Java කැවෙනවා. ඒ නිසා මතක තියාගන්න මෙනේ නොකරන බාහනා නොකරන හැම වෙලාවෙම අපි නරක Javaයකට Java කවමින් ඉන්නේ. හැම වෙලාවෙම කෙලෙසන. එක චිත්තක්ෂණයක හරි සතියෙන් ඉන්නවනම් ඒ වෙලාවේ බෞත් නැහැ පින්වත් නැති නිසා කෙලෙසස් වීම අඩු වීමේ ආනිසංස තියෙනවා. අනික හැම වෙලාවෙම හිත නිතරම මනාපමනාප දෙකේ ගැලිලා අනිබිනසුත අඹාගෙන තල්ලු කරන ඉදිරියට යන්න හදනවා කියලා කියන්නේ කෙලෙස් වල ලොකු කුට්ටිය කඩා ගන්න උත්සාහ කරනවා. හැම හැකියාවකින්ම කරන්නේ ලොකු කෙලෙස් කුට්ටියක් කඩා ගන්න. ඒ යතු බලනකොට යමක් නොකර සිටීමත් ලොකුම කුසලයක්. මේක බුදුහාම කියන්නේ හබ්බ පාපස්ස ආකරණ. සීළු පවෙන් වැළකීම සීළු බුදුරයන් වහන්සේලාගේ උගන්වීම. අපි දැන් වෙලා තියෙන්නේ කුසලස උපසම්පදා ඉස්රායිල් කියලා කියනවා. කවුදෝ කියලා දීපු මේ කුසල් කිරීමක යෙදිලා යායට රැල්ලට වැටිලා රැල්ලට අහුවෙලා ඉතින් මේ පිංකම් කරන්න ගිහිල්ලා ඉවරලා අර අන්දිකාවට පස්සේ ඒකට කියනවා ගොංකම් කියලා. පිංකම් කරන්න ගිහිල්ලා අන්දිකේ. උදාහරණ කරනවා ඔය දෙක නොකර හිටපුවාම කංග වේනවා වගේ ඔබේ විවිකේ හම්බ වෙනවා. ඒකෙදි බලපන් පුළුවන් තරම් මේ එක ලක්මමල්ුවේ ටිකක් ඇවිදින්න බලපන්. එක මීඩියාවේ ඉන්න බලපන්. එකම අරමුණේ ඉන්න බලපන්. ඊට කොච්චර පැංගිරි වීසියනවද බෑ කියනද නෑ කියනද මොකද? කාමේ නැති ඉතින් කොහොම නැති නිසා ඇති වෙන වේත දැන්නම දකින්නවා. ආනේක ධර්මයක් විදියට සලකලා ප්‍රතිපදාවක් විදියට සලකලා කෙලෙස් කැපීමක් විදියට සලකලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඔක්කොටම මම කියන්නම් ස්ථිර සාරදයක් එවැනි දේ කරන විශාල පිරිසක් ඉන්නවා මේ ලෝකේ අපට නොපෙනී. ඒ මොකද හේතුව අපේ හිත කාම භෝගී නිසා. කවදා හෝ අපි මේ විවේකව ගත කරන කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක තේරුම් ගත්ත දවසේ මේ හොඳම ලෝකයා සත්පුරුෂයා කල්‍යාණ මිත්‍රයා මේ ඔක්කොම කටයුතු අතර ඉන්නවා යාගේ වැඩිම කොයි වෙලාවෙත් අර විවේක චිත්තක්ෂණේ වැඩි කරනවා උදේකලා වැඩි කරනවා සාමයේ සාමයේ හිතේ වැඩි කරගන්නවා විස්රාමයේ වැඩි කරගන්න එක ඉතින් අපි මේ දඟලුවාට මේ කාම වස්තුන්ට කණ්ඩ බොණ්ඩ රූප වේදනා සංයමයේ රූප ශබ්ද ගන්ධ රස ඉසෙයි ඒක තීරණ කරනවා ඒක ඉක්මවුවට පස්සේ අපිට තියෙන අභියෝගය තමයි අපි කොච්චර වෙලා තමන්ට එක්කම ඉන්නවද දෙකලා වෙනවද ඒක තමයි මේ කාම වේන ජීවිතේ මාතංගන අච්චිරාජයේ ජීවිතය ඉතින් ඒක ගත කරන්න මේ විචින් වුණාටම හරියන්නේ නැහැ පිසින් වෙන්වීම සාමාන්‍ය අවශ්‍යතාවයක් ඔපරේෂන් එකක් කරන්න තියටරයකට ගන්නවා වගේ නමුත් තියටරයකට ගත්ත පමණින් ඔපරේෂන් එක වෙන්නේ නැහැ ඉන්නේ විදිහට අපිට මේ ලැබිච්ච මේ චිත්තක්ෂණය මේ හුදකලා වැඩි කිරීම සඳහා කටයුතු කරනවනම් තමන්ගේම සාමාන්‍ය බුද්ධිය මිස මොනම සුවිශේෂී ඥානයක්වත් නැහැ. එහෙම හිතන්න එපා මොනවාද මේ විශේෂ සමීකරණයක් තියෙනවා විශේෂ ධර්ම කොටසක් තියෙනවා නැත්නම් මේ ගුරු මුෂ්ටියක් තියෙනවා නේද බුදුන් අපිට ආමන්ත්‍රණය කළ කෙනෙක් ඔබට තියෙන සාමාන්‍ය බුද්ධිය හොඳටම ඇති. ওই යන්ත්‍රේ හරවලා තියෙන වැරදි පැත්තට. ඔබ කොච්චර ඇක්සලරේටර් පෑගුවත් ඕක දුවන්නේ කාමයට. ඔය රිවර්ස් ගියර් එකට දාපන්. එතකොට ඔක අනිත් පැත්තට යනවා. එන්ජින් එක ඔච්චරයි. ගියර් එක මාරු කරපන්. රිවර්ස් ගියර් එක හරි බලවත්. මොකද තිබුණත් ඇදලා යනවා. උද්‍රජාන්සි කරන අතර මේ හදපු යන්ත්‍රෙ බුද්ධ හදපු යන්ත්‍රෙ වෙන්න ඇති. ගියර් එක රිවර්ස් එකට දාලා තියෙනවා. දැන් පාගපන් කියනවා. ක්ලච් එකට අත තියන්න නැතුව. ඔය යන්න යනවා ඒක. ඒ ශාපි එක්කෙනෙකුටවත් ඒ නිවන් ලබන්න අවශ්‍ය කරන අඩුව කැඩුම වල කිසිම අඩුවක් වෙනසක් දෙන්නේ නැහැ. එකම දෙයයි තියෙන්නේ අපි හරයට මෙහාට හොරෙන් වැඩි කාම කෘත්‍යයක් ලබා ගන්නට දඟලන දැඟලිල්ලට ලැබෙන විශිෂ්ට සම්මානය තමයි අපාගත වීම. සාමාන්‍ය සම්මානය තමයි දිවි ලෝකයනේ. පාසුනොත් මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ තේරුම් අරගෙන ඒ රිවර්ස් ගියර එකට දාගන්නයි අපි මේ විවිධ පිළිවෙත බණ කියන්නේ බණ අහන්නේ ඒ වගේ මධ්‍යස්ථාන මේ වගේ හදන්නේ මේ වගේ කටයුතු කරන්නේ. ඉතින් ඒකට අපි එක එක තනිකරම ආපු නිසා සාවත් වෙන්න කියලා අපි ඒ නිසා වරකට කටයුත්ත ඉවරයි. දැන් එකයි තියෙන්නේ මේ තමන් කරන වැඩේට ගැළපෙන විදියට මේ තමන් උපයපු දෙයට නම්බු වෙන විදියට ඒක ආදර්ශවත් වෙන විදියට කටයුතු කරන්නයි මේ අපි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මේ කටයුතු කරන්නේ. ඒ නිසා සීල දිනාම තමන්ගේම සාමාන්‍ය බුද්ධිය සරණ ගිහිල්ලා මෙතෙක් ඇති කරගත්තේ ඥාණය අවදුරටත් එල්ලයක් සහිතව ජයග්‍රහය ඉදිරියට යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියන අපිට සුළු වෙලාවක් ගන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් නමුත් ධර්ම සාකච්ඡා කියන්නේ මේ තමන් කරගෙන භාවනාවට අදාළ දෙයක් නැත්නම් මේ දේශනාවට අදාළ දෙයක් ඒ වගේ තියෙනවා නම් ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. නැත්නම් අපි ඊතාවසාචාදී ගාථා සජ්ජායනා කිරීමේ දේශනා සතිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. එන අපි ගාථා සජ්ජායනා කරලා සිල් ලෝක වාසින් පිපමනෝල දේශනාවාරය සමාප්ත කරනවා. එත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිද්దిక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 යාවනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපානපත්ත්‍ය සාදු සාදු සාදු